අහං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ගච්ඡාමි द्वितीयं पि धम्मं शरणं गच्छ ගච්ඡාමි දුතියන්ති සංඝං සරණං ගච්ඡාමි සතියන්ති බුද්ධං සරණං ගච්ඡාමි සතියන්ති ධම්මං සරණං ගච්ඡාමි ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා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 සග්ගමයං භන්තේ සමග්ගා සම්මෝදමානා අවිවදමානා කීරෝදකී භූතා අඤ්ඤමඤ්ඤං පිය චක්ඛුහි සම්පස්සන්තා විහරාමාති සද්ධාවන්ත පින්තුනේ දැන් මේ පින්වත් පිරිස ටික වේලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්න. අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ දැක්වෙන චූල ගෝසිංග සූත්‍රයේ එන දේශනා පාඩයක්. මේ දේශනාව සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේත් අතර ඇති වුණු සාකච්ඡාවක් හැටියටයි මේ සූත්‍ර දේශනාව දේශනා කරලා තියෙන්නේ. ඒ සූත්‍රයේහි අන්තර්ගත වෙන වැදගත් දේශනා පාඩයක් අපි අද මාතෘකා කරන්නට යෙදුනේ. එදිනෙදා ජීවිතයේ අපි කොයි කාටත් වැදගත් වෙන ප්‍රධාන මාතෘකාවක් පිළිබඳව පිනතුන්ගේ අවධානය යොමු කරන්නට. ඒ තමයි සමගිය. සමගිය පිළිබඳව අපි නිතර කතා කරනවා බොහෝ විට සමාජය තුලින් ඇහෙනවා සමගියේ තියෙන වටිනාකම ඒ වගේම සමගියේ තියෙන බලය ඒ වගේම සමගිය නැතිකම නිසා ඇතිවෙන නොයෙකුත් සමාජ ව්‍යසනයන් පිළිබඳව බොහෝ අවස්ථාවන්හිදී කතා බහ කෙරෙනවා. නමුත් අපි ගොඩක් වෙලාවට අපේ අවධානය යොමු නොකරන පැත්තක් තියෙනවා. ඒ තමයි මේ සමගිය මෙතෙක් වටින ධර්මතාවයක් ඒ සමගිය අපේ මනස තුල ගොඩනගා ගන්නට අපි තුල තිබිය යුතු සුදුසුකම් මොනවද? ඒ වගේම ඒ සමගියට බාධා වෙන කරුණු අපේ මනසින් කොහොමද අපි ඉවත් කරගන්නේ? මෙන්න මේ මානසික தත්ත්වය ගොඩනගා ගන්නට කෙබඳු කෙබඳු මනෝභාවයන් අපි තුල ජනිත කරගත යුතුද කොයි ආකාරයෙන් අපේ මනස ඒ සම්බන්ධව පුහුණු කළ යුතුද කියන මේ සමගිය ගොඩනැගීමේ මූලධර්ම හේතු කාරණා පිළිබඳව අපි ගොඩක් වෙලාවට කතා කරනවා අඩු නිසා අද මේ ධර්ම දේශනාව තුළින් පින්තුන්ගේ අවධානය ඒ දෙසට යොමු කරන්නටයි අපි අදහස් කළේ අපි පළමුවෙන්ම තේරුම් ගන්නට ඕන සමගියයි කියලා කියන්නේ මොකක්ද? බොහෝ වෙලාවට මේ පිළිබඳව අද සමාජය තුළ තියෙන්නේ අන්තගාමී අදහසක්. ඒ කියන්නේ සමහර වෙලාවට බොහෝ දෙනා කල්පනා කරනවා සමගියයි කියලා කියන්නේ කිසිම වෙනසක් නැතුව හැම දිනාම එකම විදිහේ අදහස් සුදහස් දරන එකම විදිහේ ආකල්ප ඇති පිරිසක් බවට පත්වීමයි ඒ නිසා යම්කිසි කෙනෙකුගේ වචනයට අවනත වෙලා අන් හැමදෙනාම ඒ බසට අනුකූල කරගන්නට පුළුවන් නම් එතන තමයි සමගියක් ඇති වෙන්නේ කියලා සමහර කෙනෙක් කල්පනා කරනවා. තව සමහරු කල්පනා කරනවා අපිට ඒ විදිහේ මූලිකත්වයේ අරගෙන අන් අය අවනත කරගන්නට ශක්තියක් නැතිනම් අන් අය කියනා වූ බසට අවනත වෙලා විරුද්ධ නොවි නොගැටි පැවතීම තුළ සමගියක් ගොඩනගෙනවායි කියලා. මතු පිටින් බැලූ බැල්මට අපට හැඟෙන්නේ සැබවින්ම එතන ආරවුලක් නැතුව යම්කිසි සමගියක් ගොඩනගෙන බවයි. නමුත් හැබෑවටම සමගියේ ගැඹුරු අර්ථය පිළිබඳව විමසා බලද්දී තමන්ගේ මතයට අන්නත අන්නය අවනත කර ගැනීමත් එහෙම නැත්නම් තව කෙනෙකුගේ මතයට තමන් අනුගත වීමත් කියන මේ කරුණු දෙකම හැබෑ සමගිය නොවේ පින්නතුනි. එතන ඇති වෙන්නේ යම්කිසි බලහත්කාරකමක් පමණයි. යම් පුද්ගලයෙක් කෙනෙකුගේ අවශ්‍යතාවයන්ට කෙනෙකුගේ සිතුම් පැතුම් වලට යම්කිස් කාල සීමාවක් තුල අවනත කරගෙන පවත්වා ගන්නට පුළුවන්. නමුත් එහෙම අවනත කරගත්තත් ඒ පුද්ගලයා සතු අනන්‍යතාවයක් තියෙනවා. ඒ පුද්ගලයාට වෙනම ආකල්ප වෙනම සිතුම් පැතුම් සසරේ හුරු පුරුදු වෙච්ච රටාවක් තියෙනවා. අන්නේ රටාව කොයි මොහොතක හරි මතුවලා ආපු තැනදී ගැටුමක් මතුවෙනවා. අන්න එතනදී අපි කතා කරන්නා වූ සමගිය අහෝසි වෙන්නට පුළුවන්. ඒ නිසා යම්කිසි කෙනෙකුගේ බහට අන්පිරිස අවනත කරගෙන පවත්වා ගන්නවාය කියන එක හැබැයි සමගිය ගොඩනගන්නට දීර්ඝ කාලන සමගියක් ගොඩනගන්නට අපට උපකාර නොවන බව අපට ඒ අනුව තේරුම් ගන්නට පුළුවන්. ඊළඟට අපි තව කෙනෙකුගේ මතයට අනුගත වෙලා ඉන්නට උත්සාහ කළොත් එතනදිත් සිද්ධ වෙන්නේ අපිට ඒ විදිහෙන් අනුගත වෙලා යතහත්ව පවතින්නට පුළුවන් කාලවකවානුවක් තියෙනවා යම් යම් අවස්ථාවලදී යම් යම් මතවාදවලදී යම් යම් ආකල්පවලදී අපට ඒ අයගේ මතය නොරුස්සන අවස්ථා පැමිණෙනවා එතනදී තමන්ගේ මතය තමන්ගේ ආකල්ප ඉදිරි කර ඉදිරිපත් කරන්නට යොමු තැන ගැටුම් නිර්මාණය වෙන්නට පුළුවන්. මෙන්න මේ අන්ත දෙකෙහි පවතින නිසා තමයි සමාජයේ බොහෝ දෙනා එක්තරා කාල වකවානුවක් පවුලක හෝ එහෙම නැත්නම් ආයතනයක හෝ සමාජයේ අනෙකුත් සංස්ථාවක හෝ සමගිය එක්තරා කාලයක් පවත්වාගෙන ගිහිල්ලා යම් අවස්ථාවකදී වාද ભેද ඇති වෙලා බිඳ වැටෙන්නේ මෙන්න මේ අදහසින් සමගිය පවත්වන නිසායි. එහෙමනම් පින්නතුනේ හැබෑ සමගියක් ගොඩනගන්නට දීර්ඝ කාලීන සමගියක් ගොඩනගන්නට අපි කෙසේ පිළිපැදිය යුතුද? ඇත්තෙන්ම අවනත කර ගැනීම හෝ අනුගත වීම කියන මේ අන්ත දෙකෙන් ඉවත් වෙලා අපට මැදහත් වූ මාවතක ඉදිරියට යන්නට පුළුවන් නම් පමණයි සමගිය අපට හැබෑවට මාර්ථවත් කරන්න පුළුවන් වෙන්නේ. මොකක්ද ඒ තුලින් අදහස් කරන්නේ? ඔවුනොවුන්ගේ ආකල්ප සහ අදහස් සුදහස් ඔවුනොවුන් ළඟ පවත්වා ගන්නට ඉඩ හැරිය යුතුයි. ඒ කුමක් නිසාද මේ සමාජයේ සියලු දෙනාගේ අදහස් ආකල්ප අපට ඕනෑ හැටියට පාලනය කරන්නට අපට පුළුවන් කමක් නැහැ. Tamanගේ නිවස තුල පටන් සමාජයේ අනෙකුත් සියලු සමාජ සංස්ථාවන් දක්වාම ක්‍රියාත්මක වෙද්දී අපි හොඳින් අත්දකලා තියෙනවා අපේ බහට අවනත කරගන්නට යම් පිරිසක් පුළුවන් වුණාට බොහෝ දෙනා හැම දෙනා ඊට අනුගත කරන්නට පුළුවන් කමක් නැහැ. එයි එහෙම වෙන්නේ? ඒ ඒ පුද්ගලයාට අනන්ත සසරේ හුරු කළා වූ යම් යම් ආකල්ප ස්වභාවයක් යම් යම් අදහස් උදහස් වල රටාවක් යම් කෙසේ හුරු පුරුදු සමූහයක් තියෙන බව අපි මෙහිදී අමතක නොකළ යුතුයි. ඒ නිසා පින්නතුනේ අපි කවර කටයුත්තකට අත ගැසුවත් අපට පුළුවන් වෙන්න ඕනේ ඔවුනොවුන්ගේ අනන්‍යතාවයට බාධා නොකරන්නට. යම් කෙනෙක් එසේ බාධා කරන්නට උත්සාහ කරනවා නම් එතන හැබවින්ම ගොඩනැගෙන්නේ ගැටුමක් පමණයි වාද විවාදයක් කලකෝලාහලයක් පමණයි අපි යම්කිසි අවස්ථාවක උත්සාහ කළොත් අපේ අදහසට අන්තිරිස් අවනත කරගන්නට ඒ අතරතුරේ තවත් කෙනෙක් උත්සාහ කරනවා ඒ අයගේ මතයට අනිත් පිරිස අවනත කරගන්නට. එතකොටම එතනම පිරිස් දෙකක් ඇති වෙනවා ඒ දෙපිරිස අතර යම්කිසි ගැටුමක් නිර්මාණය වෙනවා මේ සමාජය තුළ අද සෑම තරාතිරකම ශ්‍රමකම සමාජ සංස්ථාවන් තුළ මෙන්න මේ වාද විවාද ගැටුම්කාරී ස්වභාවය අපට දැක ගන්නට පුළුවන්කම තියෙනවා නමුත් යම්කිසි සමාජයක අපි කවදාවත් දැකලා නැහැ එක් පුද්ගලයෙකුගේ මතවාදයට එක් පුද්ගලයෙකුගේ ආකල්පවලට 100%ක්ම සමාන වෙච්ච ආකල්ප ඇති සමාන වෙච්ච අදහස් උදහස් ඇති පිරිසක් අපිට කවර සමාජයකවත් සොයන්නට පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ රහතන් වහන්සේලා අතරවත් අපිට මේ ස්වභාවය හොයන්නට පුළුවන් කමක් නැහැ. රහත් වෙච්ච තැන සියලු කෙලෙසුන් දුරු කරලා තෘෂ්ණාව ප්‍රහීන කරලා නමුත් ඒ රහතන් වහන්සේලා තුලත් යම්කිසි අනන්‍යතාවයක් පවතිනවා සරියුත් හාමුදුරුවන්ට වඩා වෙනස් අදහස් මොගලන් හාමුදුරුවෝ සතුව පවතිනවා. ඒ දෙදෙනාටම වඩා වෙනස් අදහස් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තුල පවතිනවා. ඊට වඩා වෙනස් අදහස් ආනන්ද හාමුදුරුවෝ තුල පවතිනවා. මෙසේ රහතන් වහන්සේලා ගත්තත්, ඵලලාභී උතුමන් වහන්සේලා ගත්තත්, උන්වහන්සේලාට ආවේනික වූ අනන්‍ය ස්වභාවයක් පවතිනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පමණයි අනන්ත සසරේ තමන් වහන්සේ හුරු පුරුදු කරගත්තා වූ ඇබ්බැහි පුරුදු. එහෙම නැත්නම් අපි ඒවට කියනවා වාසනා ගුණයයි කියලා. හොඳ හෝ නරක ඇබ්බැහි. මේ සියල්ලක්ම සහ මුලින්ම විනාශ කරලා සුවිශේෂ පුද්ගලයෙක් හැටියට නිර්මාණය වෙන්නේ සම්මා සම්බුදු කෙනෙක් පමණයි. ඒ නිසා බුදු කෙනෙකුට සසරින් හුරු කරගත්තා වූ ආකල්ප විකල්ප අදහස් සුදහස් වූ ඇබ්බැහි හුරු පුරුදු කිසිවක්ම නැති සුවිශේෂ නිර්මාණයක් සම්මා සම්බුදු කෙනෙක් කියන්නේ. ඒ බුද්ධත්වයට පහළින් පවතිනා වූ අන් සියලු දෙනාටම අරහත්ත්වයට පැමුණුනත් පුද්ගල අනන්‍ය භාවයක් ඒ ඒ අයගේ චරිත ලක්ෂණ තුල දකින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් රහතන් වහන්සේලා පිළිබඳවත් කාරණය මේ ආකාරයෙන් නම් ප්‍රතජන පුද්ගලයන් පිළිබඳව අමුතුවෙන් අපිට මේ පිළිබඳව කතා කරන්නට යමක් ඉතිරි වෙන්නෙම නැහැ. ප්‍රතජන පුද්ගලයා තුල සැබවින්ම පුද්ගල අනන්‍යතාවයක් විවිධත්වයක් ඔවුනොවුන් තුල දකින්නට පුළුවන්කම තියෙනවා. යම්කිසි සමාජයක යම්කිසි නිවසක යම්කිසි ආයතනයක මේ පුද්ගල අනන්‍යතාවයේ නොතකා මේ පුද්ගල විවිධත්වයේ විචිත්‍රත්වයේ නොතකා සියලු දෙනාම එක ආකාරයකින් හසුරවන්නට උත්සාහ කළොත් එතන ගොඩනැගෙන්නේ සැබවින්ම සමගියක් නොවේ කලකෝලාහලයක් ආරවුලක් පමණයි. ඒ නිසා සැබෑ සමගිය ගොඩනගන්නට නම් පළමුවෙන්ම අපි අවබෝධ කරගත යුතු ප්‍රධානම කාරණේ තමයි පුද්ගලයන් සතු අනන්‍යතාවය අගය කරන්නට අනන්‍යතාවයට ගරු කරන්නට පුළුවන් මනසක් අපි තුල ඇති කරගන්නට ඕන. ඇත්තෙන්ම පින්නතුනේ මේ අනන්‍යතාවය තියෙන නිසාම තමයි මේ සමාජයේ විචිත්‍රත්වයක් දකින්නට තියෙන්නේ. හැම දිනම එක වගේ හිතන, එක වගේ කටයුතු කරන අය නම් මේ තරම් සුවිශේෂ නිර්මාණයන් ලෝකයේ තුල නිර්මාණය වෙන්නට පුළුවන් කමක් නැහැ. එකම අංශයකින් පමණයි ලෝකයේ දියුණු වෙන්නට පුළුවන් වෙන්නේ. ආර්ථික විද්‍යාඥයින්ගේ සිතුම් පැතුම් වලට අනුව හැමදෙනාම හිතනවා නම් ලෝකයේ ආර්ථිකයෙන් පමණයි දියුණු වෙන්නට පුළුවන් වෙන්නේ. ආධ්‍යාත්මික නායකයන්ගේ සිතුම් පැතුම් වලට අනුව සියලු දෙනාම හිතනවා නම් ආධ්‍යාත්මිකව පමණයි ලෝකයේ දියුණු වෙන්නේ භෞතිකව දියුණු වෙන්නට ඉඩක් නැහැ. ඒ වගේම දේශපාලනඥයින් හිතන හැටියට සියලු දෙනා හිතනවා නම් දේශපාලනඥයින් පමණයි ලෝකේ බිහිවිය හැක්කේ අන් කෙනෙක් ලෝකේ පවතින්නට පුළුවන් කමක් නැහැ. මේ සියලුම தත්වයන් සමාජය තුළ विद्यमान වුණොත් පමණයි සමාජයක් අර්ථ සහිත වෙන්නේ, සමාජයක් පරිපූර්ණ වෙන්නේ. මේ සමාජයක් පරිපූර්ණ වෙන්නට අවශ්‍ය විවිධත්වය, විචිත්‍රත්වය, විශේෂ හැකියාවන් සමාජය තුළින් ප්‍රතිනිර්මාණය වෙන්නට පුළුවන්කම තියෙන්නේ මේ පුද්ගල විවිධත්වය සහ පුද්ගල අනන්‍යතාවය නිසාමයි. එහෙමනම් සමගියයි කියන්නේ ඒ පුද්ගල විවිධත්වය අනන්‍යතාවය නැති කරලා එකම රූලක යන පිරිසක් ගොඩනැගීම නොවේ කියන කාරණය අපි මුලින්ම තෝරා ගන්නට ඕන. එහෙමනම් පුද්ගලයන් තුළ විවිධත්වයක් අනන්‍යතාවයක් පවතිනවා නම් එබඳු විවිධ විචිත්‍ර වූ අදහස් තියෙන පිරිසක් කොහොමද සමගි සම්පන්නව යම් තැනක ජීවත් වෙන්නේ අන්න එතනදී අපට වැදගත් වෙනවා අපි සියලු දෙනාම එකතු වෙලා කටයුතු කරන පරමාර්ථය. අපි යම්කිසි පරමාර්ථයක් සඳහා අපට ඒකමිතික වෙන්නට පුළුවන් වෙන්නට ඕනේ. යහපත් අර්ථයක් සඳහා අපට ඒකමිතික වෙන්නට පුළුවන් වෙන්නට ඕනේ. එහෙමනම් අවනත කරගන්නට දැඟලන්නේ නැතිව ඒ වගේම තව පුද්ගලයෙකුට අනුගත වෙන්නට තරම් උදාසීන වෙන්නේ නැතිව මේ දෙකෙන්ම තොරව අපට ඔවුනොවුන්ගේ පුද්ගල විවිධත්වය ඔවුනොවුන්ගේ අනන්‍යතාවය ඔවුන් තුළම පවතින්නට ඉඩ හැරලා එහෙත් ඒ විවිධ පුද්ගලයන් අතර යහපත් පරමාර්ථයක් සඳහා ඒකරාශී වෙන්නට පුළුවන් නම් ගොනු වෙන්නට පුළුවන් නම් සමෝධානිත වෙන්නට පුළුවන් නම් සමෝධානිතව ක්‍රියාකාරී වෙන්නට පුළුවන් නම් අන්න ඒ යහපත් ආකල්පය සමගියයි කියලා ධර්මයේ හැඳින්වෙනවා. එහෙමනම් පින්නතුනේ එතනදී ඒ ඒ පුද්ගලයාගේ අදහස් සුදහස් ආකල්ප ඒ පුද්ගලයා සතුව තියෙනවා. තම තමන්ගේ අදහස් උදහස් ආකල්ප තම තමන් සතුව තියෙනවා. ඒ අතර වෙනසක් තියෙන්නට පුළුවන්. ඒ අතර පරස්පර භාවයක් තියෙන්නට පුළුවන්. නමුත් මේ පරස්පර වූ වෙනස් වූ විවිධ ආකල්ප අදහස් තියෙන පුද්ගලයින්ට යම්කිසි ඒකායන අභිප්‍රායක් ඔස්සේ යහපත් එක පරමාර්ථයක් ඔස්සේ කටයුතු කරන්නට පුළුවන් නම් අන්න එතනදී තමයි මේ සමගිය කියන උදාාර සංකල්පය ගොඩනගන්නේ. අපි මිනිස්සෙක් ගත්තා ගත්තහම ඒ මිනිස්සෙකුට යම්කිසි පරමාර්ථයක් තියෙනවා. මොකක්ද පරමාර්ථය? Tamanගේ මනස දියුණු කර ගැනීමත්, Taman භෞතික වශයෙන් ධාර්මිකව දියුණුවටපත් වීමත්, ඒ වගේම සමාජය සංවර්ධනය කිරීමත්, සමාජයට යහපත සිදු කිරීමත්, Tamanගේ අභිවෘද්ධිය සහ අනුන්ගේ අභිවෘද්ධිය කියන මේ කරුණු දෙක තවත් වචනයකින් කියනවා නම් ආත්මාර්ථය සහ පරාර්ථය කියන මේ දෙක තමයි පුද්ගලයෙකුගේ පරමාර්ථය විය යුත්තේ. එතකොට මේ තවත් ගැඹුරට විග්‍රහ කරනකොට නිර්වාණය පිළිබඳව පරමාර්ථය කෙනෙක් සතු වෙන්නට පුළුවන්. ලෞකිකත්වයේ සැප සම්පත් ලැබීම පිළිබඳව පරමාර්ථය කෙනෙක් සතුව තියෙන්නට පුළුවන්. ඒ ලෝකෝත්තර හෝ ලෞකික හෝ කවර පරමාර්ථයක් වත් ධාර්මිකව දිනා ගන්නට අපි කටයුතු කරනවා නම් අන්න ඒ සඳහා අපට ඒකමිතික වෙන්නට පුළුවන් විය යුතුයි. ඒ සඳහා අපට පුද්ගල අනන්‍යතාවයේ ඒ ඒ අය අත තිබියදීම ඒ යහපත් පරමාර්ථයේ වෙත සියලු දෙනාට සමෝධානිතව කටයුතු කරන්නට පුළුවන් නම් කුමක්ද පරමාර්ථය? ආත්මාර්ථය සහ පරාර්ථය. නමුත් මෙසේ කතා කරද්දී බොහෝ දෙනාට හැඟෙනවා ඇති මේ ආත්මාර්ථයම තමයි සමගියට බොහෝ බාධාවක් වෙන්නේ. යම් යම් පුද්ගලයෝ Tamanගේ ශක්තිය වැඩි කරගන්නට, Taman කැපී පෙනෙන්නට, Taman අනිත් අය ඉදිරියේ හුවා දක්වන්නට අන් අය හෙලා දකින්නට මමත්වයම ඉස්මතු කරන්නට දඟලන උත්සාහය නිසා ලෝකයේ සමගියට බොහෝ බාධා සමිලා තියෙන බව අපි අත්දැකීමෙන්ම හඳුනාගෙන තියෙනවා. එහෙමනම් මේ ආත්මාර්ථය පරාර්ථය කියන කරුණු දෙකම කොහොමද සමගියට උදව් වෙන්නේ කියලා අපි මෙතනදී ටිකක් විමසා බැලිය යුතුයි. පින්නතුනේ අද කාලේ ආත්මාර්ථයයි කියලා කියන්නේ හුදෙක් භෞතික සම්පත් වලින් දියුණු වීම පමණයි. ඒ භෞතික සම්පත් වලින් දියුණු වීමත් ධාර්මිකව හෝ අධාර්මිකව Taman සකසා ගන්නවා නම් එය ආත්මාර්ථයයි කියලා කෙනෙක් හඳුනා ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ manussත්වයේ හැබෑ ආත්මාර්ථය මීට වඩා ගොඩක් ගැඹුරුයි පින්නතුනේ. මිනිසෙකුට ආත්ම අර්ථය Tamange යහපත සිද්ධ කරගන්නට කවදාවත් අධාර්මික ක්‍රමයකින් පුළුවන් වෙන්නේ නැහැ. ඒ ධාර්මික ක්‍රමයකින්මයි ලැබිය යුත්තේ. ඒ ධාර්මික සංකල්පනා Tamange මනස තුළ ගොඩනැගුණොත් විතරයි Taman රැකෙන්නේ, Tamanට යහපතක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් පුද්ගලයෙකුගේ මනස තුල තමන් තුල අකුසල සිතුවිලි පහළ වෙනවා නම් අයහපත් චේතනා පහළ වෙනවා නම් මනසාචේ පදුට්ටේන භාසතිවා කරෝතිවා තතෝනම් දුක්ඛමං වේති මනස කිලිටි කරගෙන මනස අඳුරු කරගෙන අනුන් නොතක අධාර්මිකව යම්කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාගේ ක්‍රියාව දුක උපදවන්නටම වෙහෙස උපදවන්නටම සසර විනාශ වෙන්නටම දුගතිගාමී වෙන්නටම හේතු වෙනවා එහෙමනම් සැබවින්ම එතන ආත්මාර්ථයක් සිද්ධ වෙලා නැහැ. Tamanගේ පරිහානියක් පමණයි සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් අද ලෝකයා ආත්මාර්ථයේ හැටියට හඟින්නේ සලකන්නේ මෙන්න මේ Taman විනාශ කරගෙන අනුනුත් විනාශ කරගෙන භෞතික සම්පත් වලින් පමණක් ඉදිරියට නැගී සිටීම ඇතැම් මනස දුබල පුද්ගලයෝ ආත්මාර්ථයේ හැටියට හඳුනා ගන්නවා. නමුත් ධම අනුව බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව අනුව අපි හඳුනා ගන්නට ඕන ආත්මාර්ථය anu කුමක්ද? Tamanගේ මෙලෝ පරලෝ අභිවෘද්ධියයි. Tamanගේ මෙලෝ පරලව යහපතයි. ඒ යහපත සිදු කරගන්නට මනස කිලිටි කරගෙන අඳුරු කරගෙන පුළුවන් කමක් නැහැ. මනස අවදි කරගෙන ප්‍රබෝධමත් කරගෙන මනස තුල ගුණ යහපත්කම් මතු කරගත යුතුමයි. යම් කෙනෙක් මනස තුල ගුණ යහපත්කම් මතු කර ගන්නවා නම් එය Tamanට පමණක් යහපත ගෙන දෙන කාරණයක් නොවේ පිනතුනි. එය සැබවින්ම මේ සමාජයට ආශිර්වාදයක්. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ තුල උන්වහන්සේගේ సంతානය තුල ප්‍රඥාව ගොඩනගා ගත්තා. ඒ ප්‍රඥාවේ පිහිට බුදුරජාණන් වහන්සේට පමණක් නෙවෙයි උන්වහන්සේ සසර දුකින් අත මිදලා බුද්ධත්වයටපත් වුණා. නමුත් ඒ ප්‍රඥාවේ ප්‍රභාව ආලෝකය මුළු මහත් සත්ත්ව සංහතියටම උන්වහන්සේ දායාද කළා. එක් පුද්ගලයෙකුගේ මනසේ කරුණා මෛත්‍රිය ගොඩනැගුණොත් ඒ කරුණා මෛත්‍රියෙන් නිවි සැනසෙන්නේ ඒ පුද්ගලයා පමණක් නෙවෙයි මුළු මහත් සමාජයක්ම මුළු මහත් ලෝකයක්ම ඒ කරුණා මෛත්‍රිය නිසා සංසුන් වෙනවා යහපත් පැවැත්මට පැමිණෙනවා නිර්භයව සමාජය තුළ ජීවත් වෙන්නට පුළුවන් සහනශීලී ජීවිතයක් පවත්වා ගන්නට ඉඩ ලැබෙනවා. එහෙමනම් Taman තුල තමන්ගේ යහපත වෙනුවෙන් ගොඩනගා ගන්නා වූ කුසල ධර්ම තමන්ට පමණක් නොවේ ලෝකයටම යහපතක් ඇති කරනවා. එහෙමනම් සැබවින්ම සැබෑ ආත්මාර්ථයේ යම් කෙනෙක් හඳුනාගෙන කටයුතු කරනවා නම් ඒ තුලින්ම පරාර්ථය ගොඩනගෙනවා පිනතුනේ. ඒ වගේම යම් කිසි කෙනෙක් හරියට පරාර්ථය හඳුනාගෙන කටයුතු කරනවා නම් පරාර්ථයයි කියලා කියන්නේ අන් අයගේ යහපත සිද්ධ කිරීම, අන් අයට සුවයක් ඇති කිරීම, අන් අයගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම. ඒ අන් අයට යහපතක් කරන්නට සුවයක් කරන්නට සිතන සිතුවිල්ල නිසාම Tamanගේ මනස පැහැපත් වෙනවා, Tamanගේ මනස පවිත්‍ර වෙනවා. එහෙමනම් අනුන් සුවපත් කරන්නට හිතනකොටම ඒ නිසා අනුන්ට යහපතක් වෙනවා. ඒ සිතුවිල්ලේ ප්‍රභාස්වර බව තුළින්, ඒ සිතුවිල්ලේ පවිත්‍රත්වය තුළින් Tamanට මෙලවත් පරලවත් යහපතක් සිද්ධ වෙනවා. අනුන් සුවපත් කරන්නට සිතනකොට ඒ කරුණා මෛත්‍රී හැඟීම නිසා මෙලවත් තමන් සැනසීමටපත් වෙනවා පරලොවත් තමන් සැනසීමකටපත් වෙනවා ඒ පාරමිතාවක් බවටපත් වෙලා මේ සසර දුකින් එතර වෙන්නට කෙනෙක් කෙනෙකුට උපකාරයේ පිණිස පවතිනවා. එහෙමනම් පින්නතුනේ පරාර්ථය වෙනුවෙන් යම් කෙනෙක් කැප වෙනවද? පරාර්ථය වෙනුවෙන් යම් කෙනෙක් ක්‍රියාත්මක වෙනවද? ඒ තනත්තා සැබෑ ආත්මාර්ථයේ ගොඩනගනවා. යම් කෙනෙක් සැබෑ ආත්මාර්ථය හඳුනාගෙන ඒ ස්වార్థයේ පිණිස අවංකව ධර්මානුකූලව කටයුතු කරනවද නිවැරදි ආත්මාර්ථයේ ගොඩනගන්නා වූ තැනැත්තා සැබවින්ම ලෝකයට පරාර්ථයක් හිමි කර දෙනවා එහෙමනම් ආත්මාර්ථය සහ පරාර්ථය කියන මේ කරුණු දෙකම එකම දාමයක මුල් කෙළවර සහ අග කෙළවර හා සමානව එකම කාසියක දෙපැත්ත හා සමාන වෙන් නොකළ හැකි අර්ථ දෙකක් බව මේ කරුණු ගැන සලකා බලද්දී අපට පැහැදිලි විය යුතුයි. එහෙමනම් පින්නතුනි යම් කිසි කෙනෙක් සැබවින්ම පරාර්ථය වෙනුවෙන් කැප වුණොත් පමණයි ඒතනත්තාට හැබැයි ආත්මාර්ථය ගොඩනගන්නට පුළුවන් වෙන්නේ. යම් කිසි කෙනෙක් ගුණාත්මක වශයෙන් Tamanගේ මනස තුල යහපත් ගුණාංග වපුරන්නට, රෝපණය කරන්නට, පෝෂණය කරන්නට වෙහෙසෙනවා නම් එය ආත්මාර්ථය හැටියට පටු හැඟීමෙන් නොසිතිය යුතුයි එය තමන්ටත් යහපත සිදු කරන අනුන්ටත් යහපත සිදු කරන ආත්මාර්ථ පරාර්ථ දෙක මේ තුල ගැබ් වෙලා තියෙනවා මේ කාලවකවානුවේ අපට මේ කාරණය හොඳින් දැක ගන්නට පුළුවන්කම තියෙනවා එක මිනිසෙකුගේ මනස තුල වෛරය ක්‍රෝධය පරිගැනීම නැති නැමැති පාපකාරී සිතුවිලි ජනිත වීම නිසා ඒ අකුසල පාප ධර්මයන්ගේ හානිය ඒ පුද්ගලයා විතරක් නෙවෙයි විනාශ කළේ මුළු මහත් සමාජයක්ම මුළු මහත් රටක්ම මුළු මහත් ලෝකයක්ම විනාශ කරමින් සියලු සිත් සතන් තුල බිය තැති ගැනීම කම්පනය ඇති කරලා මහා ව්‍යසනයක් ඇති කරපු ආකාරය මහා යුද්ධයක් මහා කෝලාහලයක් මට්ටමට වර්ධනය වෙච්ච ආකාරය මේ වෙනතෙක් අපි හොඳින් අත්දැකලා තියෙනවා. එහෙමනම් එක පුද්ගලයෙකුගේ මනස විනාශ කර ගැනීම ආත්මාර්ථකාමී පටු හැඟීම් වලින් මම මෙතන ආත්මාර්ථකාමී කියන අදහස යෙදුවේ අද කාලේ බොහෝ දෙනා හංගින ආකාරයට භෞතික සම්පත් වලින් භෞතික යසයිසුරු වලින් අන් අය අභිභවා Taman නැගී සිටින්නට දරන උත්සාහය මේ ව්‍යායාමය ඒ තුලින් Tamanගේ මනස කිලිටි කරගත්තන Taman විනාශ වෙනවා පමණක් නෙවෙයි මුළු මහත් ලෝකයක්ම විනාශ වෙන බව මේ දිනය දක්වාම අපි හොඳින් අත්දැකලා තියෙනවා ඒ නිසා යම් කිසි කෙනෙකුගේ මනස කිලිටි කරගත්තොත් ඒන් තමනුත් විනාශ වෙනවා අනුනුත් විනාශ වෙනවා යම් කිසි කෙනෙකුගේ මනස පැහැපත් කරගත්තොත් ඒන් තමනුත් සුවපත් වෙනවා ලෝකයක් සුවපත් වෙනවා එහෙනම් මනස පිරිසුදු කර ගැනීම ආත්මාර්ථය සහ පරාර්ථය ගෙන දෙන කරුණ හැටියටයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කළේ ඒ නිසායි සියලු බුදුවරු ලොවට අනුශාසනා කළේ සබ්බ පාපස්සා කරනං පව්කම් වලින් වළකින්න කුසලස්ස උපසම්පදා කුසල් දහම් රැස් කරන්න කුමක් සඳහාද සචිත්ත පරියෝදපනං සිත පිරිසුදු කරන්න ඒ පිරිසුදු කිරීමේ පරමාර්ථය මූලික කරගෙන පාප ධර්මයන්ගෙන් වැළකීලා කුසල් දහම් දියුණු කරන්න මෙයයි මිනිස්සෙක් සතු විය යුතු මූලික පරමාර්ථය මෙන්න මේ මූලික පරමාර්ථය වෙත යන්නට අපට පුළුවන් වුණොත් අපි අපි අතර මොනතරම් ආකල්ප විකල්ප අදහස් උදහස් වල වෙනස්කම් තිබුණත් ඒ පුද්ගල අනන්‍යතාවයන් ඔවුන් ළඟ තියෙන්නට ඉඩ හැරලා ඒ පුද්ගල විවිධත්වයන් එසේ පවතින්නට ඉඩ හැරලා ඒ විවිධත්වයේ තුලින්ම ඒකමිතිකත්වයක් ගොඩනගන්නට පුළුවන් ඒ අනන්‍යතාවයන් තුලින්ම යම්කිසි ඒකරාශීත්වයක් ගොඩනගන්නට පුළුවන් අන්න ඒ ගොඩනගෙන්නා වූ පොදු වූ යහපත් වූ පුළුල් වූ පරාර්ථය තමයි හැබැයි සමගිය හැටියට ධර්මෙහි විග්‍රහ වෙන්නේ පිණුතුනි. යම් කිසි කෙනෙකුට සැබවින්ම මෛත්‍රී කරුණා හැඟීමෙන් අනුන් වෙනුවෙන් කැප වෙන්නට පුළුවන් නම් එතනදී අනුන්ටත් යම් හැඟීමක් අපි පිළිබඳව ඇති වෙනවා. ඔවුන්ට යම්කිසි ආදරයක් කරුණාවක් අපි කෙරෙහි ඇති වෙනවා. එවිට ඔවුනුත් අපි කෙරෙහි කැප වෙන්නට පටන් ගන්නවා. එහෙම වෙනකොට අපට නැවතත් ඔවුන් කෙරෙහි කරුණා මෛත්‍රිය වැඩෙනවා. මෙන්න මේ විදිහටයි අන්‍යෝන්‍ය සමගිය කියන එක හැම විටම දියුණු වෙන්නේ, තියුණු වෙන්නේ. පින්තුනේ එහෙම පරාර්ථයේ සලකන තැනත්තා තමයි හැම විටම ලෝකයට ප්‍රිය වෙන්නේ. Tamanගේ අභිවෘද්ධිය එහෙම නැත්නම් Tamanගේ භෞතික දියුණුව ගැන විතරක් සලකලා අනිත් සියලු දෙනා යටපත් කරගෙන Taman නැගී හිටින්නට යම් කෙනෙක් උත්සාහවත් වෙනවා නම් ඒ තනත්තා ලෝකයට අප්‍රිය වෙනවා. යම් කෙනෙක් Taman ගැන මෙන්ම අනුන් ගැනත් හිතනවා නම් ඒ පුද්ගලයා ලෝකයට ප්‍රිය වෙනවා. එසේ ප්‍රිය වෙන්න ප්‍රිය වෙන්න ඊබඳු පුද්ගලයින් අතර සමගි සම්පන්න භාවයක් ගොඩනගෙනවා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන අවදීයේදී මේ විදිහට භික්ෂූන් වහන්සේලා තුන් නම ඔවුනොවුන් කෙරෙහි ඊටාම සමගි සම්පන්නව පරාර්ථකාමී හැඟීම් නැතුව භික්ෂුත්වයේ හැබැයි පරමාර්ථය සඳහා ඒකරාශීව කටයුතු කරපු ආකාරයයි මේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ සඳහන් වෙන චූල ගෝසිංග සූත්‍රයේ දැක්වෙන්නේ. ඒ ගෝසිංග සූත්‍රයේ දේශනා පාඩේකුයි අපි අද මාතෘකා කරගත්තේ මේ පිළිබඳව පින්නතුන්ගේ අවධානය යොමු කරන්න. මීට වසර 2553කටත් ඉහතදී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක්තරා කාලවකවානුවක නාදික කියන ගමෙහි වැඩ හිටියා. ඒ කාලවකවානුවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ, නන්දිය රහතන් වහන්සේ, කිම්බිල රහතන් වහන්සේ කියන මේ රහතන් වහන්සේලා තුන්දෙනා ගෝසිංග නැමැති සල්වණෙහි හුදකලාව විවේකීව බණ භාවනා කළා. උන්වහන්සේලා ඒ අරහත්ත්වයේ සඳහා ප්‍රතිපත්ති පුරන්නටයි ඒ ගෝසිංහ වනයේට සාල වනයේට නික්මුණේ. උන්වහන්සේලා ඊටාම සමගි සම්පන්නව ගුණධම් වැඩුවා. ඔවුනොවුන් කෙරෙහි හැඟීමෙන් පරාර්ථකාමී හැඟීමෙන් තමන් වහන්සේලා ඒකරාශී වෙලා ඉන්නේ පොදු පරමාර්ථයක් සඳහා කුමක්ද පොදු පරමාර්ථය විමුක්තිය නැමැති කාරණේ ඉලක්ක කරගෙන එහෙමනම් උන්වහන්සේලා අතර විවිධ වෙනස්කම් තිබුණා ආකල්පමේ වශයෙන් අදහස් උදහස් වශයෙන් සිතුම් පැතුම් වශයෙන් හුරු පුරුදු වශයෙන් ඇබ්බැහි වශයෙන් කොතෙක් වෙනස්කම් තිබුණත් උන්වහන්සේලාට එක පරමාර්ථයක් තුල ඒකමිතික වෙන්නට පුළුවන් වුණා කුමක්ද ඒ පරමාර්ථය Tamanගේ විමුක්තියත් අන් අයට විමුක්තිය ලබා ගැනීමට උපකාර කිරීමත් මෙන්න මේ ඒකායන පරමාර්ථය මූලික කරගෙන උන්වහන්සේලා අතිශය සමගි සම්පන්නව ඒ සංවනේ ගුණධම් පිරුවා දවසක් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවස් කාලයේ ඵල සමවතින් නැගී හිටලා උන්වහන්සේ කල්පනා කළා මේ මොහොත වඩා සුදුසුයි අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු ඒ තුන්දෙනා වහන්සේ වැඩ සිටින සම්වණයට වැඩම කරන්නට මේ වැඩම කිරීම තුළින් ලෝක සත්වයාට මහත් වූ යහපතක් වෙනවයි කියලා උන්වහන්සේ දිවසින් දැකලා තථාගතයන් වහන්සේ හුදකලාවම ගෝසිංහ සල්වණේ වෙත වැඩම කරන්නට යෙදුණා ඒ සල් වනයේ පාලනය කරන්නා වූ මුරතල්ලෙක් ඒ වනයේට ඇතුල් වෙන තැනම ආරක්ෂක කපොල්ලෙහි හිටියා. ඒ තනත්තා විශේෂයෙන්ම මේ සල්වනයේ තුල ගුණධම් වඩන භික්ෂූන් වහන්සේලා තුන් දෙනා ගැන බොහොම ප්‍රසාදයටපත් වෙලා හැඟීමකින් කටයුතු කළා. ඒ නිසා උන්වහන්සේලා තුන් දෙනාට බාධා කරන්න කිසිවෙකුට ඒ සල්වනයේට ඇතුල් වෙන්නට ඉඩ නොදෙන්න මේ තනත්තා කටයුතු කළා. බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා ඈත බීම දැකලා මේ උයන් පල්ලා මේ ආරාණ්‍ය පාලකයා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ශ්‍රමණේනේ මේ සල්වනේ තමන්ටත් අනුන්ටත් වැඩ කැමති ඊටාම සමගි සම්පන්නව ගුණධම් වඩන භික්ෂුන් වහන්සේලා ශ්‍රමණීන් වහන්සේලා තුන්නමක් වැඩ සිටිනවා. ඒ නිසා ඔබ වහන්සේ මෙහි පැමිණෙන්නට අවශ්‍ය නැහැ. ඒ අයගේ සමගි සම්පන්න භාවයට, ඒ අයගේ ගුණධම් වැඩිවීමට ඔබ වහන්සේ නිසා බාධාවක් අමතර බාධාවක් ඇති කරන්නට අවශ්‍ය නැහැ. ඒ නිසා මේ සල්වණයට ඇතුල් වෙන්නට එපාය කියලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා. මේ කතාව ඇහුණා අනුරුද්ධ හාමුදුරුවන්ට. අනුරුද්ධ හාමුදුරුව සැනකින් මෙතනට වැඩම කරලා අර ආරණ්‍ය පාලකයාට ප්‍රකාශ කළා ආරණ්‍ය පාලකය මේ අපේ ශාස්ත්‍රූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේගේ ගමන වළක්වන්නට එපා. උන්වහන්සේට වඩින්න ඉඩ දෙන්න. පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා පැන වූ ආසනයෙහි වාඩි වෙලා බුදුහාමුදුරුව පිළිසඳර කතා බහ කරමින්ම අනුරුද්ධ හාමුදුරුවන්ගෙන් අහනවා අනුරුද්ධ කොහොමද ඔබ තිදෙනා සමගි සම්පන්නව කටයුතු කරනවද අන්න එතනදී තමයි මම මාතෘකා කළ දේශනා පාඨය අනුරුද්ධ හාමුදුරුව ප්‍රකාශ කළේ තග්ගමයන් භන්තේ සමග්ගා සම්මෝධමානා අවිවදමානා කීරෝධකී භූතා අඤ්ඤමඤ්ඤම් පිය චක්කෝහි සම්පස්සමානා විහෙරාම ස්වාමීනි බුදුරජාණන් වහන්සේ කාන්තේම අපි තුන්දෙනා අතිශයින් සමගි සම්පන්නව කටයුතු කරනවා. කොහොම සමගියක්ද සම්මෝධමාන අපි බොහොම සතුටින් කටයුතු කරනවා. අවිවදමාන අපි අතර කවදාවත් විවාදයක් ඇති වෙන්නේ නැහැ. විවාද රහිතවයි අපි ජීවත් වෙන්නේ. කීරෝදකී භූතා හරියට අපි තුන්දෙනා එකට එකතු වෙලා ඉන්නේ ජලය සහ කිරි වෙනසක් නැතුව එකට මිශ්‍ර වෙන්නාසේ අපි තුන් දෙනා ඊටාම සමගි සම්පන්නව කටයුතු කරනවා. තව දුරටත් විස්තර කරනවා අඤ්ඤමඤ්ඤම් පිය චක්කෝහි සම්පස්සමානා විහරාම. ඕනෝන් කෙරෙහි ඊටාම ප්‍රියමනාපයෙන් බලමින් ඕනෝන් කෙරෙහි ඊටාම කරුණා මෛත්‍රී පූර්වකව දකිමින් අපි තුන්දෙනා ඊටාම සමගි සම්පන්නව ගුණධම් වඩනවා කියලා බුදුරජාණන් වහන්සේට අනුරුද්ධ හාමුදුරුව ප්‍රකාශ කළා. බුදුහාමුදුරුව නැවතත් විමසුවා අනුරුද්ධේනි කොහොමද ඔබ මේ තරම් සමගි සම්පන්නව ගුණනුවණ වඩන්නේ? පස්සේ තවදුරටත් අනුරුද්ධ හාමුදුරුව පැහැදිලි කරනවා ස්වාමීනි මට හිතෙනවා මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා දෙනම මට ලැබුණේ මගේ පූර්ව වාසනාවකට කියලා. උන්වහන්සේලා ඇසුරු කරන්න ලැබීම මට මහා වාසනාවක් කියලායි මට නිතරම හිතෙන්නේ. ඒ නිසා ස්වාමීනි මට හිතෙනවා මගේ අදහස් සුදහස් මුල් තැනට තියන්නේ නැතුව උන්වහන්සේලාගේ අදහස් සුදහස් වලට අනුව මම කටයුතු කරනවා නම් හොඳයි හොඳයි කියලා මට බොහෝ වෙලාවට හිතෙනවා. ඒ නිසා ස්වාමීනි මම කොයිම වෙලාවකවත් මම මුල් තැන ගන්නට යන්නේ නැහැ. මම කැපී පෙනෙන්නට උත්සාහ කරන්නේ නැහැ. මම ඒ අයට යම් යම් අනපනක් පනවන්නට උත්සාහ කරන්නේ නැහැ. මට මා වෙනුවෙනුත් මට ඒ අය වෙනුවෙනුත් කළ හැකි හැමදේම සොයලා බලලා කටයුතු කරන්න මම උත්සාහ කරනවා. පස්සේ අනිත් නම්බිය හාමුදුරුවන්ගේ විමසුවහම උන්වහන්සේත් මේ කාරණේම කිව්වා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මට හිතෙනවා උන්වහන්සේලා දෙනම මට ලැබිච්ච මහා වාසනාවක් කියලා. ඒ නිසා ස්වාමීනි මම කොයිම වෙලාවකවත් මගේ අදහස් මුල් තැනට දාන්නට උත්සාහ කරන්නේ නැහැ. මගේ අදහස් පසෙකින් තියලා උන්වහන්සේලාගේ අදහස් උදහස් ගැන සලකලා කටයුතු කරන්න මම නිතර උත්සාහවත් වෙනවා. කිම්බිල හාමුදුරුවොත් මේ කතාවම බුදුහාමුදුරුවෝ ඉදිරියේ ප්‍රකාශ කළා. උන්වහන්සේලා තුන්නමම පැහැදිලි කරනවා ස්වාමීනි අපි කටයුතු කරන්නේ මෙන්න මෙහෙමයි. කවුරු හරි පින්ඩපාතේ ගිහිල්ලා කලින් ආවොත් උන්වහන්සේ මෙතන අතුපතු ගාලා ආසන පනවලා සියල්ලම කරනවා. තමන්ගේ ආසනේ විතරක් පනවගෙන නිකන් ඉන්නේ නැහැ. අනිත් දෙනමටම ආසන පනවනවා. ඒ දෙනමටම පැංගෙනක් තියෙනවා. ඉඳුල් ලස් කරන භාජන තියෙනවා. මේ හැම දෙයක්ම කලින් ආපු කෙනා බොහොම ගෞරවයෙන් සිද්ධ කරනවා. ඒ වගේම ස්වාමීනි යම් කිසි කෙනෙක් පින්දපාත ගිහිල්ලා අවසානයේට පැමිණෙනවා නම් ඒ තනත්තා ඉඳුල් භාජන අයින් කරලා ආසන අකුලලා තියලා පැන්ගෙන වෙත් තියලා මේ සියල්ල නිම කරනවා මේ හැම දෙයක්ම ස්වාමීනි අපි කරන්නේ ඔවුනෝන් ඉන්න තැන විතරක් නෙමේ නැති තැනත් ඔවුනෝන් කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් අපි කටයුතු කරනවා. ඉන්න තැන විතරක් නෙමෙයි නැති තැනත් අපි උන්වහන්සේලා කෙරෙහි බොහොම මෛත්‍රී සහගත සිතින්ම සිතනවා. මූලිච්ඡාවට කරන වැඩක් නෙමෙයි. ඇති තැන නිකන් පෙනෙන්නට කරන රඟපෑමක්, මවාපෑමක් නෙමෙයි ස්වාමීනි. අපි උන්වහන්සේලා ඇති තැන වගේම නැති තැනත් සිතින්, කයින් සහ වචනයෙන් කියන තිදුරින්ම ඔවුනෝන් කෙරෙහි කරුණා මෛත්‍රියෙන් කටයුතු කරනවා. ඒ නිසා ඔවුනොවුන්ට අතිශයින්ම අපි ප්‍රියයි. අනෙක් භික්ෂුන් වහන්සේලා කායික වෙනස් වුණාට මනසින් අපි තුන් දෙනාම එක්කෙනෙක් හා සමානව කිරි දිය වගේ එකට මුසු වෙලා ප්‍රියසින් බලමින් ඊ타ම සන්තෝෂෙන් ජීවත් වෙනවා ස්වාමීනි කියලා මේ රහතන් වහන්සේලා තුන් නමම ප්‍රකාශ කළා. තව දීර්ඝ විදිහට මේ දේශනාවේ මේ කතා ප්‍රවෘත්තිය දැක්වෙනවා. ඉතින් අපේ අවශ්‍යතාවය උනේ මේ භික්ෂුන් වහන්සේලා සමග සම්පන්නව කටයුතු කරපු ආකාරයේ මදක් පෙන්වුම් කරන්නටයි. ඉතින් මෙතනදී අපිට ඉගෙන ගන්නට පාඩම් බොහොමයක් තියෙනවා පින්නතුනි. මේ කරුණා මෛත්‍රිය තමයි පෙරදරි වෙන්නේ සමගිය වැඩෙන්නට යම් කෙනෙක් තුල කරුණා මෛත්‍රිය ගිලිහිලා යනවා නම් එතන සමගියක් ඇති වෙන්නට විදිහක් නැහැ. කරුණා මෛත්‍රිය ඇති වෙන්නේ කුමක් නිසාද? පරාර්ථකාමී හැඟීම නිසායි. දැන් මේ භික්ෂුන් වහන්සේලා කල්පනා කළේ මගේ අදහස් පැත්තකින් තියලා අනිත් දෙදෙනාගේ පහසුව සඳහා මම කටයුතු කරන්න ඕන. අන්න හැබෑම පරාර්ථකාමී චේතනාව. මහ බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලයේදී තමන් වහන්සේට නිවන් අවබෝධ කරන්නට පුළුවන්කම තියෙද්දී උන්වහන්සේ කුමක්ද කල්පනා කළේ? මම තනියෙන් නිවන් අවබෝධ කරන එක සුදුසු නෑ. මම බුද්ධත්වයට පත් වෙලා තව බොහෝ දෙනා සසර කතරින් එතර කරලා මම මේ සසර ගමන නිමා කරනවා කියලා. අන්න හැබැයි පරාර්ථකාමී අදහස. ඉතින් ඒ සම්මා සම්බුදු කෙනෙක් තරමට පරාර්ථකාමී වෙන්නට අපට නොහැකි වුණත් අඩුම තරමින් යහපත් පරමාර්ථයක් සාධනය කර ගැනීමෙහිලා අපට ඔවුනොවුන් කෙරෙහි පරාර්ථකාමී හැඟීමෙන් කරුණා මෛත්‍රියෙන් දකින්න තරමටවත් පුළුවන් නම් යම්කිසි පිරිසක් තුල සමගි සම්පන්න භාවය ගොඩනගා ගන්නට පුළුවන්කම තියෙනවා පින්නතුනේ. අපේ අත්දැකීම් මත අපි හොඳ ආකාරවම දන්නවා සැබවින්ම මේ මාතෘකාව අද මූලික කරගෙන මේ ධර්ම දේශනාව කරන්නට අපට සිතුවිලි පහළ වුණේ අපි කටයුතු කරන ආකාරය තුලින් සහ සමාජය තුල නොයෙකුත් අඩුපාඩු දැකීම නිසා අපේ විහාරස්ථානයේ වැඩ සිටින භික්ෂූන් වහන්සේලා අතර උනත් විවිධ ආකල්ප තියෙනවා. විවිධ සිතුම් පැතුම් තියෙනවා. විවිධ ඇබ්බැහි විවිධ චර්යාවන් තියෙනවා. නමුත් ඒ ඒ හැම තැනකදීම පෞද්ගලිකව අත්කල්පනා කරන්නේ අනේ මේ භික්ෂූන් වහන්සේලාත් මමත් අපි හැමදෙනාම එකම පරමාර්ථයක් වෙත නේද කටයුතු කරන්නේ. මගේ පරමාර්ථයත් හුදෙක් මම ගුණධම් වඩලා නිවන් අවබෝධ කර ගැනීමත් සමාජයට යහපත සිදු කිරීමත් සම්බුද්ධ ශාසනයේ චිරකාලයක් ලෝකයේ තුල පැවැත්වීමත්. ඉතින් ඒ මම යම්කිසි පරමාර්ථයක් අනුව කටයුතු කරනවද මේ අනෙක් ස්වාමීන් වහන්සේලාත් එබඳු පරමාර්ථයක් ඇතුවයි කටයුතු කරන්නේ. උන්වහන්සේලා ක්‍රියා කරන ආකාරය යම් යම් වෙනස්කම් තේන්නට පුළුවන්. යම් යම් උස්මිතිකම් තේන්නට පුළුවන්. යම් යම් විවිධත්වයන් ඒ තුල අන්තර්ගත වෙන්නට පුළුවන්. නමුත් ඒ විවිධත්වයන් හෝ ඒ උස්මිටිකම් හෝ ඒ වෙනස්කම් හෝ මගේ සිතට නුරුස්නා ගතියක් ඇති කරගන්නට දෙ නොවේ. මොකද ඒ ඒ පුද්ගලයාගේ විශේෂත්වයේ කුමක් වත් අපි හැමදෙනාම කටයුතු කරන්නේ එකම පරමාර්ථයක් වෙනුවෙනුයි. ඒ නිසා ලෝකේ බොහෝ දෙනා හුදෙක් Taman වෙනුවෙන් විතරක් කල්පනා කරද්දී මේ ස්වාමින් වහන්සේලා Taman ගැනත් අනුන් ගැනත් හිතලා කටයුතු කරනව නේද? මෙබඳු පිරිසක් ඇසුරු කරන්නට ලැබීම කොයිතරම් වාසනාවක්ද කියලා හිතනකොට අර අදහස් වශයෙන් ආකල්ප වශයෙන් සිතුම් පැතුම් වශයෙන් කොච්චර වෙනස්කම් පරස්පර විරෝධීතාවයන් තිබුණත් ඔවුනෝන් කෙරෙහි ලොකු කරුණාවක් මෛත්‍රියක් ලෙංගතුකමක් ඇති වෙනවා. ඇත්තටම සමහර විට අපට හිතෙනවා පින්නතුනේ ඒ විවිධ පරස්පර විරෝධී අදහස් මෙච්චර තියෙද්දී අපි කොහොමද මෙච්චර කාලයක් එකට ජීවත් වුනේ? එය ආශ්චර්ය කාරණයක්. අන්න එයයි හැබෑ සමගිය කියන්නේ. ඒ ආශ්චර්යවත් වූ සමගියට පදනම් වෙන්නේ ඒ පුද්ගල විවිධත්වයෙන් නැසලා Tamanගේ ඕනෑකමට සියල්ල පාලනය කරන්නට වෙරදරීම නෙමේ පුද්ගල විවිධත්වය අගය කරමින් ඒ ඒ පුද්ගලයන්ගේ විවිධ හැකියාවන් මතුවෙන්නට ඉඩ හරිමින් එහෙත් හානිදායක නොවේ යම්කිසි යහපත් පරමාර්ථයක් වෙත සියලු දෙනා මුළු ගන්වන්නට පුළුවන් නම් පෙළ ගන්වන්නට පුළුවන් නම් ඒකරාශී වෙන්නට පුළුවන් නම් ඒකමිතිකව ක්‍රියාත්මක වෙන්නට පුළුවන් නම් ඒ නිවෙස ඒ ආයතනය ඒ සමාජය තුළ සමදාම සමගිය බැබලෙනවා පින්නතුනේ. ඒ සමගිය තුලින් කරන්නට පුළුවන් දේ බොහොම විශාලයි. ඒ කුමක් නිසාද? ඒ ඒ පුද්ගලයා සතු හැකියාවන්ගෙන් විවිධාකාර යහපත මේ සමාජයට අත්පත් කර දෙන්නට පුළුවන්. ඒ නිසා මෙන්න මේ විදිහට අපි තෝරා බේරා ගන්නට ඕන පින්තුනේ අපට පුළුවන් නම් හැබෑ සමගිය කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්නට එය අපි තුලින්ම ගොඩනගන්නට පුළුවන්. කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ සමගියයි කියන්නේ සමාජයේ සම්බන්ධ කාරණයක් විතරයි කියලා. මේ සමගිය කියන්නේ අනුන්ට විතරක් අදාළ කාරණයක් නෙමේ. Tamanගේ සිත සමගත්, Tamanගේ කය සමගත්, Tamanට සමගි සම්පන්නව කටයුතු කරන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඒ කුමක් නිසාද? Tamanගේ සිත සමග Tamanගේ කය සමග සමගියෙන් ජීවත් වෙන්නට බැරි කෙනා කවදාවත් අනුන් සමග සමගියෙන් ජීවත් වෙන්නට පුළුවන් වෙන්නේ නැහැ. Tamanගේ සිත සමග සමගියෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ නොයෙකුත් කරුණු නිසා අපිට මේ සමාජයේ ජීවත් වෙද්දී මනසෙහි විරෝධතාවයන් ගොඩනගෙනවා. මනස නොයෙක් ආකාරයෙන් පෙරලි කරනවා. ඒ මනස පෙරලි කරන මනස මනසෙහි විරෝධතාවයන් මතුවෙන අවස්ථාවේ Tamanta Tamanගේ මනස පාල පාලනය කරගෙන Tamanගේ මනසත් එක්ක සමගියෙන් ජීවත් වෙන්නට බැරි නම් ඒබඳු විකෘති මනසක් ඇති පුද්ගලයෙකුට සමාජමය සමගිය තහවුරු කරනවායි කියන එක කවදාවත් කරන්නට බෑ. ඒ වගේම Tamanගේ කයත් එක්ක Tamanට සමගියෙන් ජීවත් වෙන්නට බැරි නම් ඒ කියන්නේ විශේෂයෙන් ලෙඩ රෝග හැදුනහම වයස්ගත වෙනකොට මේ කයේ නොයෙකුත් අබල දුබල භාවයන් මතුවෙනවා. එබඳු තැනදී අපි ඒවට විරුද්ධ වෙන්නට ගියොත් අපේ හිත නරක් වෙනවා අපි අපේ කයට විරුද්ධ වෙනවා අපේ කයත් සමග ගැටුම් ඇති කරගන්නකොට අන් අයත් සමගත් අපි විරුද්ධ වෙනවා බෙහෙත් ටික දෙන කෙනත් වැරදි උපස්ථාන කරන කෙනත් වැරදි අපි ගැන බලන කෙනත් වැරදි නොබලන කෙනත් වැරදි කියන මට්ටමට රෝගීන් අන් අය සමග ගැටෙන්නේ වයෝවෘද්ධ වෙන්න වෙන්න අන් අය සමග ගැටුම් ඇති කරගන්නේ මේ Tamanගේ සිත සහ කය සමග සමගියෙන් ජීවත් වෙන්නට ඒ අය ඉගෙනගෙන නැති නිසා එහෙම ඉගෙනගත්තු නැති තැනක Tamanගේ සිත කය සමග සමගියෙන් ජීවත් වෙන්න බැරි කෙනාට තව පුද්ගලයෙක් සමග සමගියෙන් ජීවත් වෙනවා කියන එක කොහොමවත් කරන්නට පුළුවන් කාරණයක් නෙවෙයි ඒ අභව්‍ය කාරණයක්. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන් තේරුම් ගන්නට ඕන පින්න තුනේ සමගිය සමාජය තුළ ස්ථාපිත කරන්නට නම් අපිට අපේ මනස තුළින් සමගිය ගොඩනගන්න පුළුවන් වෙන්න ඕන. අපිට යහපත් පරමාර්ථයක් වෙත අපේ සිතගත මෙහෙවන්නට පුළුවන් වෙන්න ඕන. අපි කය සමග නොගැටි ජීවත් වෙත්තේ කුමක් නිසාද? අපි අපේ සිත සමග නොගැටි ජීවත් වෙත්තේ කුමක් නිසාද? මේ ලැබූ මනුෂ්‍යත්වයේ තුළ අපට වටිනා පරමාර්ථයක් තියෙනවා. ඒ තමයි මනස දියුණු කිරීම. එහෙමනම් කයත් එක්ක ගැටි ගැටි සිතත් එක්ක ගැටි ගැටි සමාජයත් එක්ක ගැටි ගැටි ඉන්න එක නෙමෙයි අවශ්‍යතාවය. ඒ මනුෂ්‍යත්වයේ වර්ධනය කර ගැනීම සඳහා මනස දියුණු කර ගැනීම සඳහා নিরතුරු කැපවීමයි. ඒ කැප කිරීම සඳහා කයේ තියෙන ස්වභාවය අපි උදව් කරගන්න ඕන. ඒක යම් තරමකින් හොඳ වුණත් යම් තරමකින් නරක වුණත් ලැබිච්ච ස්වභාවය පිළියම් කරමින් අපි අපේ ගමන් මගට අපි අපේ පරමාර්ථයට උදව්වක් කරගන්නට ඕන. මනසේ පහළ වෙන ධර්මතාවයන් පිළිබඳව ගැටි ගැටි මනස විනාශ කරගෙන ලෝකයටත් ද්වේෂයේ වෛරයේ නුරුස්නා බව අසමගිය වපුරන්නේ නැතුව අපේ මනස පා පාලනය කරගෙන අපේ මානසික සංවර්ධනය සඳහා කටයුතු කරන්නට ගතසිත සමග සමගියෙන් ජීවත් වෙන්නට අපි උත්සාහ කරන්න ඕන. මෙන්න මේ හැකියාව යම් කෙනෙක් තුළ වර්ධනය කරගන්නවා නම් ඒ පුද්ගලයාට පවුලේ සමගිය ගොඩනගා ගන්නට පුළුවන්. ඒ පුද්ගලයාට සමාජය තුළ සමගිය ගොඩනගන්නට පුළුවන්. ඒ පුද්ගලයාට රටක් තුළ ලෝකයක් තුළ සමගිය ගොඩනගන්නට පුළුවන්. මේ සමගියට බාධා කරන්නේ විශේෂයෙන්ම අර මා මුලින් කිව් ආකාරයේ තමන්ම අන් සියල්ල යට කරගෙන නැගී බැලී සිටිය යුතුයි කියලා පටුවා කල්පය හැම විටම අනුන් හෙලා දක්වමින් Taman හුවා දක්වන්නට හදනවා නම් එය සමගියට බාධාවක් තර්ක විතර්ක කරමින් Tamanගේ මතයම සනාථ කරන්න මෙයමයි හරි අනිත් සියල්ල වැරදි කියලා සියල්ල යට කරගෙන Tamanගේ මතය හුවා දක්වන්නට හදනවා නම් එය සමගියට බාධාවක් ඒ වගේම පොඩි දෙයිනුත් කුපිත වෙලා තමන්ට තමන්ගේ මනසේ පාලනය නැතුව තමන් සමගවත් සමගියෙන් ඉන්නට බැරුව ඇතුළතින් පිටතින් ගැටෙනවා නම් එය සමගියට බාධාවක්. ඒ වගේම තවත් විශේෂ කාරණයක් තියෙනවා. කොච්චර සත්‍ය දෙයක් වුණත් තන නොතන බලලා අපි ප්‍රකාශ කරනවා නම් බුදුහාමුදුරෝ දේශනා කළේ සත්‍යවත් සුදුස්සා සමග පමණක් කිව යුතුයි. නොසුදුස්සාට නොකිය යුතුයි. නොසුදුසු තැන නොකිය යුතුයි. එහෙම නොසුදුසු තැනක නොසුදුස්සෙක් ළඟ කිව්වොත් එයම මහා සමාජ ව්‍යසනයකට ගැටුමකට මුල් වෙන්නට පුළුවන්. ඒ නිසා සමගියට බාධා වෙන මේ කරුණු අපේ નિවැරදිව හඳුනාගෙන කටයුතු කරන්න ඕනේ. අන් අය සමගියට බාධා වෙන ආකාරයෙන් කොතෙක් කටයුතු කළත් අපට කරුණා මෛත්‍රියෙන් යුක්තව පරාර්ථකාමී හැඟීමෙන් යුක්තව කටයුතු කරන්නට පුළුවන් නම් මේ සමාජය තුළ සමගිය තහවුරු කිරීමේ මූලික ශක්තියක් තම තමන්ට ගොඩනැගිය හැකි කියද ආත්ම විශ්වාසයෙන් ඉදිරියට කටයුතු කරන හැටියට හැමදිනාටම මෙත් සිතින් සිහිපත් කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපි හැමදිනාම ඇති කරගත් ධර්ම අවබෝධය සමගියේ හැබැයි අර්ථය හඳුනාගෙන තමන්ට ලෝකේ අවනත කරන්නට බලපෑම් නොකොට අනුන්ගේ බහට තමන් අවනත වෙන්නට තරම් උදාසීන නොවි පුද්ගල අනන්‍යතාවයට ගරු කරමින් යහපත් පරමාර්ථයක් වෙත ඒකරාශීව හැබැයි සමගිය අර්ථවත් කරමින් ආත්මාර්ථයේ පරාර්ථයේ ගොඩනැගීම සඳහා මේ ධර්ම ශ්‍රවණයේ තුලින් ඇති කරගත්තා වූ ධර්ම අවබෝධය හැම දිනාටම හේතු වේවා කියලා අපි ආශිර්වාද කරනවා ලෝසසුන් රක්ෂා කරන දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ටත් ඥාතීන්ටත් අප හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණමේ කුසලය බුදු පසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාල උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා